භාගතුන් වහන්සේ විවිධ අවස්ථාවල් වලදී වික්ෂුන් වහන්සේලාව නන්දු කරමින්, ගිහි පිරිස් නන්දු කරමින්, භාවනා සඳහා යොමු කරමින් මේ සතිපට්ඨානය දේශනා කළා තියෙනවා. එතකොට සතිපට්ඨානය දේශනා කරද්දී බුදුරජාන් වහන්සේ මුලින්ම එක්තරා අන්දමක અભීත ප්‍රකාශයක් සිංහනාදයක් කරනවා. ඒ තමයි ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ. මහණෙනි ඒකායන මාර්ගයක් තියෙනවා.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 දුක් දුම්නස්. දැන් අපිට යම් යම් පීඩාවන් දැනෙනවා, හිතේ දුම්නස් පහළ වෙනවා. ඊට එහා ගිහිල්ලා සමානලාට කේන්ති යනවා, තරහ යනවා, ක්‍රෝධයක් පහළ වෙනවා. ඉතින් මේ විදිහට ඒ ද්වේෂය පැත්තෙන් ගත්තොත් ඒ ද්වේෂයත් දුරු කරගන්න මේ සතිපට්ඨානෙ උදව් වෙනවා. ඊළඟට ඥායස්ස අධිගමාය. දැන් ඕක බොහොම ප්‍රබල ප්‍රකාශයක්. ඒ කියන්නේ තමන්ගේ පාරිශුද්ධිය පිණිස, චිත්ත පාරිශුද්ධිය පිණිස නැත්තම් මේ කියන විසුද්ධිය පිණිස යායුතු මාර්ගය මෙන්න මේකයි. ගතයුතු මාර්ගය මෙන්න මේකයි කියලා තමන්ටම වැටහීමක්. මේක මේ කාගෙන්වත් මේ අහලා අන්ධබක්තියකින් පිළිගැනීමක් නෙමෙයි. මේ මාර්ගය වඩ아가න යාමේදී යම් වකවානුවසදී තමන්ටම බොහොම සක්සුදක් වගේ පැහැදිලි වෙන්න ඕනේ ගතයුතු මාර්ගය මේකමයි. කළ යුතු දේ මෙන්න මේකයි කියලා ඒ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 ඊට පස්සේ මේ හිතේ දියුණු වෙන බොජ්ජංග ධර්ම <clears throat> මේ බෝධියට උපකාර වන අංග බෝධි අංග ඒවා වැඩෙන හැටි බලන බලන ආකාරය ගැන දැනුවත් වෙන ආකාරය ඊට පස්සේ ගන්නවා අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය මේ හිතේ වැඩෙන හැටි වඩන හැටි ඊට පස්සේ ගන්නවා ඒත් අපිට තේරෙනවා මේක සෑහෙන පුළුල් ශේත්‍රයක් අපි ධර්මයේ කතා කරන සෑහෙන පුළුල් ශේත්‍රයක් මේ සතිපට්ඨානය තුළ අන්තර්ගත කරලා තියෙනවා ඊට පස්සේ තවත් මේ ගැන වැදගත් කරුණක් තියෙනවා. මේ සතිපට්ඨානය වඩනකොට මුලින්ම අපිට සිහිය පිහිටුව ගන්න අවශ්‍යයි. ඒක ගැන තමයි මේ අපි මෙතෙක් විස්තර කරන්නේ. සිහිය පිහිටුව ගන්න මේ කය පාවිච්චි කරන්න පුළුවන්, වේදනාවන් පාවිච්චි කරන්න පුළුවන්, හිත පාවිච්චි කරන්න පුළුවන්, අනෙකුත් ධර්මතාවන් පාවිච්චි කරන්න පුළුවන්. මේ මේ වෙන සිහිය පිහිටුවා ගැනීම. ඊට පස්සේ හැබැයි භාවනාව සතිපට්ඨාන භාවනාව කියවම ඊටත් එහා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 මේ සතිපට්ඨානය විස්තර කරන්න එහෙනම් ආරම්භ කරමු. එතනින්ම තමයි මෙතෙන්දී සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙන්නේ තේරවාදී ක්‍රමයට ආනාපාන සතිය තමයි ඉස්සරහින් දෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට ඔන්න කායනුපස්සනාව විස්තර කරන්න පටන් ගන්නවා. කායනුපස්සනාවේ පළවෙනි කර්මස්ථානයේ වශයෙන් ආනාපාන සතිය ඉදිරිපත් කරනවා. ඉදපික්කවේ බෙකු අරඤ්‍යගතෝවා, සුක්ඛ මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න ආනාපාන සතිය වැඩි වීම සඳහා අවශ්‍ය වෙන යම්කිසි පසුබිමක් පරිසරයක් පෙන්ලා දෙනවා. අරඤ්‍ය දතෝවා. මොනින් කලයකට යන්න කියලා කියනවා. ආරණ්‍යයකට යන්න කියලා කියනවා. වනාන්තරයකට යන්න කියලා කියනවා. මොකද අපිට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 ඒ කියන්නේ ඉරියව්ව සාර්ථක නැහැ. ඒකේ අනිත් පැත්ත වශයෙන් ගත්තොත් මේ කියන ඉරියව්ව ඕන්ට වඩා පහසුයි නව. හරීම සුවදායි නව. එතෙන්දී ඉක්මනටම නිින්ද යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට එහෙමනම් අපි මේ තෝරගන්න ඉරියව්ව මේ අතරමැද ඉරියව්වක් වෙන්න ඕනේ. හුඟක් අපහසු කායික වේදනාවන් උත්සන්න වෙච්ච ඉරියව්වක් වෙන්නත් බෑ. ඒ වගේමයි Tamanට ඊටාම පහසුවෙන් නිින්ද යන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 එනඹ සිට 100න් එයා ලෑස්ති පිට ඉන්නවා. එතකොට ඔන්න දැන් ආස්වාසයක් සිද්ධ වෙනවා. මේක ආස්වාසයක් බව හඳුනා ගන්නවා. ප්‍රශ්වාසයක් සිද්ධ වෙනවා. ප්‍රශ්වාසයක් බව හඳුනා ගන්නවා. මේ ආස්වාසයත් එක්ක නාසයෙන් ඇතුළට නැත්තම් පෙනහළු වලට යන්නේ නැහැ. ප්‍රශ්වාසයත් එක්ක කයෙන් එළියට නැත්තම් පරිසරයට යන්නේත් නැහැ.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 එහෙම නැත්නම් ආස්වාසයකදී in කියලා මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රස්වාසයකදී out කියලා මෙනෙහි කරන්න පුළුවන්. ආස්වාසයකදී එකයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රස්වාසයේදී දෙකයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් ටිකක් ඉතින් ඕක සංකීර්ණ කළා ආස්වාස ප්‍රස්වාස යුගලයම එකයි එකයි කියලා මෙනෙහි කරනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාස යුගලය දෙකයි දෙකයි කියලා මෙනෙහි කරනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාස යුගලය තුනයි තුනයි කියලා මෙනෙහි කරනවා. ඒ විදිහට ගණන් කරගෙන යනවා. හිතන්න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 අතිශය සංසුන් අතිශයින් ඒකාග්‍රයි අනේ බඳු ඒකාග්‍ර වෙච්ච හිතක් තමයි දැන් මේ ඊටවට තව තව ලක්ෂණ දැක ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ උනන්දු කරන්නේ ඊට පස්සේ කියනවා දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගං වා පස සන්තෝ දීගං පස සාමීති පජානාති දැන් යම් අවස්ථාවක අර විදිහට හොඳට හිත නතර කරගෙන බලාගෙන ඉන්නකොට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 මේක නම් තත්පර 7 8 යන බවක් Tamanට තේරෙනවා. ඒ කියන්නේ ප්‍රස්වාස කාල පරිච්ඡේදයන් Tamanට දීර්ඝ වෙලා වැටහෙනවා. ඊළඟට කියනවා රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ඇතැම් වෙලාවට අර කලින් කියපු එකේම ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ කලින් ආස්වාසය අපිටම තත්පර 7ක් 8ක් ගත වුණා. දැන් මේ කොන්න තත්පර 3න් 4න් අවසන් වුණා. එහෙනම් මේ ගත වෙච්ච ආස්වාසය කෙටි. නැත්නම් කලින් ප්‍රස්වාසය තත්පර 7-8ක් ගත වුණා. හැබැයි දැන් මේ යන ප්‍රස්වාසය ගිය ප්‍රස්වාසයේ තත්පර 3න් 4න් ඉවර වුණා. කලින් එකට සාපේක්ෂව දැන් මේ ප්‍රස්වාසය එහෙමනම් කෙටි. ඒතර මේ ආස්වාසයක ප්‍රස්වාසයක දිග බව හෝ කෙටි බව හඳුනා ගන්න නම් අන්නර සම්පජානෝ කියන ගුණය මෙතෙන්ට අවශ්‍යයි. ඒ දෙයක් දෙහා සියුම්ම බලන බැල්ම පිරිසුදුව බලන බැල්ම පැහැදිලිව බලන බැල්ම මෙතෙන්ට අවශ්‍ය වෙනවා එතකොට මේ වෙලාවදී හිත අතීතයට ගිහිල්ලා මොන හරි හදලා ගත්තොත් අනාගතයට ගිහිල්ලා හදලා ගත්තොත් මේ දේ කරන්න බෑ. එhmeනම් අර විනේය ලෝකයේ අවිජ්ජා දෝමනස්සම්. ඒ විනේනේ කරන්න ඕනේ තමන්ව හික්මව ගන්න ඕනේ මේ අතීතයේ දේවල් අනාගතයේ දේවල් රාග රාගබද්ධ දේවල්, ද්වේෂබද්ධ දේවල්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 ඊළඟ ප්‍රශ්වාසය සම්පූර්ණයෙන්ම අවසන් වෙලා ආශ්වාසය පටන් ගන්න කලින් ඒ වගේම පුංචි හිඩසක් හම්බ වෙන්නත් පුළුවන්. ඒතර ඔන්න ඒ වගේ චක්‍රයක් මෙන්න මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුල අන්තර්ගත වෙනවා. ඉතින් අපි මේක සුතමේ ඥාණයෙන් තේරුම් අරගෙන බලනවා අපිටත් මේක තමන්ගේම අත්දැකීමක් වශයෙන් ලබන්න පුළුවන් ද කියලා. මේකයි කායේ කායානුපස්සී විහෙරති. දැන් අපිම මේ කයේම තමන්ගේම කියා ගන්නා මේ කයේ ආස්වාසයේ මේ ලක්ෂණ ටික තේරුම් ගැනීම සඳහා තමම උත්සාහන්ත වෙනවා. ප්‍රස්වාසයේ මේ ලක්ෂණ ටික තේරුම් ගැනීම සඳහා මේ අවදීන් ටික තේරුම් ගැනීම සඳහා තමම උත්සාහන්ත වෙනවා. ඉතින් මෙහෙම කරගෙන යනකොට තව අර කලින්ටත් වඩා අපිට හික්මෙන්න අවශ්‍යයි. මොකද මෙතෙන්ට වෙන මොනවාම හෝ සැකයක් ආවොත් මේ කටයුත්ත කරන්න බෑ.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 තමන්ගේ වශයෙන් මේක දැන් තේරෙනවා ආස්වාද ප්‍රසආද ක්‍රියාවලියක් පමණයි මෙතෙන් මෙතන තියෙන්නේ කියලා තේරෙනවා. එතන කෙනෙක් පුජ්‍යලයේ සත්වයක් මමෙක් නැහැ කියලා තමන්ට තේරෙනවා. මේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ මොහොතේ සිද්ධ වෙන හුදු දැනීමකට පමණයි. ආස්වාසේ ප්‍රස්වාසයේ කියන නම් පවා දැන් හැරිලා ගිහිල්ලා ඒ වෙනුවට අතිශය සියුම් දැනීමක් තියෙනවා. ඒ සියුම් දැනීම අභ්‍යන්තර වශයෙන් තමන්ට තේරෙනවා. ඊට පස්සේ මේ මෙබඳු ස්වභාවයක්ම මේ බාහිර ශරීරවලත් අනුන්ගේ ශරීරවලත් තියෙන බව Tamanට යම්කිසි අනුමාන ඥානයකින් හඳුන ගන්න පුළුවන්. ඒකත් තේරෙන්න ගන්න. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් හේතුයි. අර හට ගන්නා වූ ආස්වාසයේ ඒ හට ගන්නා ස්වභාවය, පටන් ගන්නා ස්වභාවය වැටෙනවා. අවසන් වන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 බාහිර ඉඳන් මෙහෙවන කෙනෙක් නෑ මට මේකේ පාලනයක් නෑ මෙතන හුදු අනිත්‍ය වූ ස්වභාවයක් තියෙන්නේ නිරන්තරයෙන් මේ අනිත්‍ය ස්වභාවය ඇති වෙලා නැති වෙලා යනවා කියලා අන්න ඒ විස්තර ටික එයාට තේරෙන්න පටන් ගන්නවා මෙහෙම අනිත්‍ය තේරෙන්න තේරෙන්න මේකේ යම්කිසි වර්ධනයක් සිද්ධ වෙනවා ටික ටික දැන් එයා නැවත නැවත මේ මතුවෙන මාතු වෙන ආස්වාසේ ප්‍රස්වාසේ ස්වභාවය දකිනවා තවත් ඉන් එහාට ගිහිලා සමහරවිට මේ තනි ආස්වාසයක් නෙමෙයි මෙතන ආස්වාස කිහිපයක් තියෙනවා ආස්වාස රසක් තියෙනවා කියලා සමහරවිට තේරෙනවා මෙතන තනි ප්‍රස්වාසයක් නෙමෙයි ප්‍රස්වාස රසක් තියෙනවා කියලා තේරෙනවා මේ හැම එකක් ගානම ඊටාම සියුම්ව දකින්න පුළුවන් හැකියාව දැන් මේ යෝගාවචරය තුළ වර්ධනය වෙනවා මෙහෙම වර්ධනය වෙන්න වෙන්න මේ තනි තනි ඊටා කුඩා කුඩා ආස්වාස වල තියෙන ඇතුළේ තියෙන ස්වභාවය පවා එයාට තේරෙන්න ගන්නවා එහෙමත් නැත්නම් මේ කුඩා කුඩා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 විපස්සනා නුවණ පහළ වීමත් විපස්සනා නුවණ තව තව දියුණු කරමින් ඒ ආරෂ්ඨාංග මාර්ගයකට ප්‍රවිෂ්ඨ වීමත් ඥායස්ස අධිගමාය කියලා අර බුදුරජාන් වහන්සේ මුලින්ම කතා කරපු ඒ යායුත නිවර්දි මාර්ගය මෙන්න මේකයි කියලා හොඳට සැකහර දැනගැනීමත් සිද්ධ වෙන්න ඉතින් කාලයක් ගත වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ එකම කර්මස්ථානය තුල උනත් සෑහෙන ගැඹුරක් බොහෝම සංක්ෂිප්ත වශයෙන් මේ කර්මස්ථානයේ අන්තර්ගත කරලා තියෙනවා.